මෙම පහන් කනුව ධර්මදේශනා පවත්වනු ලබන්නේ දේවාලේගම කන්දේ গিදර පොත්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දී ඥානනන්ද ස්වාමින් වහන්සේ විසිනි. පාතා භගත්වා ඉන්නම් හේතමේ බන්තේ සිද්ධාන්ති ආම්බන්තේ සිදරණේන සබ්බින් ආජීවස්තම කදීගන් ධම්මං යාතාමේ අනුග්‍රහං තත්වා දීනම් හේතමේ බන්තේ සතියන්ති ආම්බන්තේ සිදරණේන සබ්බින් ආජීවස්තම කදීගන් ධම්මං යාතාමේ අනුග්‍රහං තත්වා දීනම් හේතමේ බන්තේ බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි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 අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි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 සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි මිච්ඡා ජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි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 ධම්මා ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්මා ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්මා ශ්‍රවණ කාලෝ අයං භදන්තා ආදේශනේ ප්‍රතිපත්ති මාර්ගෙහි ගමන් කරන්නේ නැත්නම් ඒ බුදු දේශනාවේ පරමාර්ථය ඉෂ්ට වෙන්නේ නැහැ. නිවන් බුදුහාමුදුරුවෝ ත්‍රිපිටකය පිළිබඳ විශාරද ඒ පිටින් මේවා කටපාඩම් කරගෙන 500 ගෝලයින්ට ධර්මය උගන්වන ආචාර්ය කෙනෙක් මේ කාලේ කියලා බලනවා නම් ඔය පිටිකේ මේ තුන් තුන් දන්නවා නේ ඊට බුදුපියාණන් වහන්සේලාට උපාය මොකද්ද? තමයි මහන්සියලට වන්දනා කරන්න යනකොට මේ පේනවා මුද්‍රන්ට ආමන්ත්‍රණය කරන්නේ තුච්ච කෝටිල කියලා. තුච්ච කියන වචනය සමාජයේ පිළිගන්නවට භාවිතා වුණා. තුච්ච කියන වචනේ තේරුම මානසික දේශයක් වගේ අපිට ගොඩක් තියෙනවා. තමන්ගේ පැත්තේ තේරුම් අරගෙන ඊළඟට ගියා සත්පුරුෂයන්න් වහන්සේ මට පිළිත වෙන්නේ මට නිවනට උපකාර කරන්නේ කියලා. ඒකට මේ සාමණේරයන් වහන්සේ අපේ ගෝහන්සීලා මේ බොහොම මහලු ජනෝගත් බෞද්ධ සාමණේරයන් කෙනෙක් නේද? එක්ක ගෝහන්සීලාගේ මහ කියලා ගන්න එක අපි මොකද කියන්නේ කියලා. මම කියන්නේ මම ආදීනේ නිවන් දකින්න බලාපොරොත්තු වෙනවා මට පිළිත වෙන්න කියලා. මම ඕනනම් කියනවා නම් දින්නට උනත් පන්නේ සූදානම් කියලා තමයි කීකරු ගමක් ඉගෙන ගන්න බැරිම පාඩමක් මේ හත්යේ බුදු සාමණේරයන් වහන්සේගෙන් ඉගෙන ගන්න සූදානම්. මේ සාමණේරයන් වහන්සේගේ පාඩම මොකක්ද? උනාන කෙනෙකුට හිතලා ඒක ගමුරින් ගන්නත් පුළුවන් සරලව ගන්නත් පුළුවන් විදිය උපමාවක් දෙනවා. එහෙනම් ස්වාමීනි ඔන්න අපි හිතමු හොඳක් තියෙනවා. හොඳ කියන්නේ කවුරුත් දන්නවනේ ඒක පොඩි විදුර ළඟම රැක සිටින්න ඕන. රැක සිටිනකොට එතනින් පුළුවන් ඒ පළවිය අල්ල ගන්න. අන්න ඒ වගේ කාර්යයේ கொடுத்திருக்கிறீர்கள் தலைவர் Okay. පුළුවන් මේ භාවනා කර්මස්ථානයක් පරිහරණය කරන්න ඒකට අනුහික් වෙන්න ඕන දැනෙනවා කයට ශබ්ද දැනෙනවා හැයට ගඳ සුවඳ දැනෙනවා දිවට රස වෙනවා කයට ස්පර්ශ දැනෙනවා හිත පිසිතිලි වෙනවා ඉතින් මේ විදිහට ආරම්භ ගලාගෙන එනවා මේ දොස් කුහර නමුත් මෙතන විශේෂ ශබ්දයක් කියනවා අර බාහිර ඉන්ද්‍රිය පහ කියලා කියන්නේ ඒ මුල් මේ සිත හා සම්බන්ධ කොටසයි බුදු පියාණන් වහන්සේ රැකීම මතු කළ දක්වන්නේ. ඒක නිසා මේක සිතන වාගේ එකක් අපිට කියන්නේ. ඒක නිසා මනසින්ම මේ මේ ප්‍රශ්නේ විසඳ ගන්න ඕනේ. මේ මනසින් මේ ප්‍රශ්නේ විසඳ ගන්නවා කියලා කියන්නේ මොකක්ද? මේ එන අරමුණ. මෙනෙහි කිරීමෙන් මේ අරමුණ මෙනෙහි කිරීම තුළින් profondi in Varane. මේවා පිළිබඳ ආසාවන් නිසා ආසාව වැඩෙන දෙයක්. ප්‍රශ්නාව ආසාව ලෝභ තම ආදී ලෝකුත් ප්‍රණම්බෙන් හඳුන්වන ඒ කෙලෙස් වැඩිවීමට හේතු වන දෙයක්. ඒ සංඥාව තෙදිරීම. ඒ වෙනකොට කරන්න තියෙන්නේ අර විශේෂම විදර්ශනාව

නීතිය ඒ ස්වභාවය මෙහෙමයි. නීතියක් නම් ඒක තමයි නීතියක්. ඒක සංඥාවක්. ඒක නිසා ඒක සිදුවන්නේ නැති ඒක ඒක රූපයක් පමණයි. ඒක සත්‍යයක් පමණයි කියලා ඒක තමයි අත්‍තර වෙනවා. ඒකේ ඒ සිල්වත් තුලින් තමයි කරකවක් කරමින් අර සංඥාවේ විදෙල පිළිබඳව වන්නේ කියන කොට. මනෝ මාගේ විදිහට අපි නිර්මාණය කරන්නේ. මේ රූප වල මගේ රූපේ විදිහට අපි සමාජික ආයුධයක් කරගෙන මගේ රූපේ විලා ගන්න දෙයක් තියෙනවා. එතන කතාන්නේ මොකද්ද? මේ තාම ශීඝ්‍රයෙන් වෙනස් වෙන රූප හඳුනන සංකතිය. මේක Peter 我们。 ආයෙත් මොකක්වත් අපි වෙන්නේ නැහැ. නමුත් සිතින් කොයි තරම් දේවල් අල්ලගෙන කියනවාද කියන එක මේ තුනක හොඳට දන්නවා. මේකේ මේ මුල් භාග විරෝධය අයිති කරගන්නවා කියන්නේ මොකද්ද? ඉතින් අල්ලගන්නේ. ජීවිතයේ ක්‍රියාවට නඩන බැරි දේවල්ට සහජීවීකම් සිතන්න පුළුවන්. නමුත් අපි ඒ සම්මාදින தத்துவத்தை தாம் ஸ்ரீ தேவி அத்தியமன தேவை தவானிதோ මේක සත්‍යයට කරන දෙයක් නෙමෙයි මේක බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරලා තිබුණා මේ ධර්මය සාක්ෂාත් වීමේ ධර්මය සංදිත් කියලා වර්ණය දක්වා අප සමග පිළිගැනීම මේ ආශ්‍රාස ප්‍රශ්වාසයේ ක්‍රියාව ඒගොල්ලින්ම අපේ කෙනෙකුට මේ ක්‍රියාව කුරී ඥානයන් මතු කර ගන්න පුළුවන්. ඒ තාමත්ම ඒ කුරුළු වේදනාව කියලා දිනන කාලෙම විදින විදින කාලයකට ඒ ප්‍රශ්නේ විදින ඒ ප්‍රශ්නේ පිරියව් පාර අනාගාමික රහතන් වහන්සේ මේ රහතන් වහන්සේගේ අවදාන ජීවිතයයි දිනුවට කරන්න තියෙන්නේ අර දිවිල්ල නතර කරලා හිත නතර කරගන්න උත්සාහ කරන එකයි. භාවනා කර්මස්ථාන අරමුණක් මගින්. බුදු පියාණන් වහන්සේ අර අඟුලිමාල කියන සොරාට ඒ දාමරිකයාට කිව්වේ මා නැවතුණා. ඔබත් නවතින්න කියලායි. අන්න වගේ. මේ නැවතිලා ලෝකෙට කොන වෙලා තියෙන්නේ. දිවිල්ල නොවේ. හැමෝම දිවිල්ලට ආරාධනා කරන්නේ. මේ දිවිල්ල නතර කරලා නැවතිල්ලටයි භාවනා මනසිකාරය කියලා කියන්නේ. මේකට උපකාර වෙන ආකාරයට අර භාවනා කර්මස්ථානයක් මගින් ඉන්ද්‍රිය දොරටු වලට එන අරමුණු ලක්තැන ලොප් කරමින් ඊටාම සියුම් ආකාරයකින් මෙන් හික්ීමෙන් සති සම්පජඤ්ඤයෙන් යුක්තව යම් කිසි කෙනෙකුට පුළුවන් වෙනවා මේ බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය තම තමන් තුලින්ම ප්‍රත්‍යක්ෂ කරගන්න. මේ හැම දෙයක්ම වෙනස් වෙනවා නම් ඇතිව නැති වෙන ස්වභාවයෙන් යුක්ත නම් ඒවායින් පෙළෙනව නම් ඊටාම ශීඝ්‍රයෙන් බිලිබිලි යනවා නම් මේක මහ භයානක දෙයක්. මේක දුකක්. මේක දුකක්. කෑලි කඩා හැලෙන වාහනයක් අපි වාස්තු කර කර පාවිච්චි කරනවා නම් ඒක කොයිතරම් කරදරයක්ද දුකක්ද? ඒ වගේම තමයි අපේ මේ ශරීරය. ආහාර පාන ගත්තත් ආයි පැය ගන්නකින් මේක පෝෂණය කරන්නට ඕන. මේ ආශ්වාසයක් අපි ගන්නවා බොහොම ආශාවෙන්. හොඳ මල් සුවඳක් කියලා. නමුත් ඒක හෙලන්න සිද්ධ වෙනවා. අනිත් දේවල් පිළිබඳවත් එහෙමයි. ওই විදිහට බින්බිනී යන ස්වභාවය වෙනස් වෙන ස්වභාවය නිසා විපරිණාමය නිසා මේක දුක්ඛයක් දුකක් හැටියට බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළා ලකුණු තුනක් හඳුනා ගැනීමයි ජීවිතයේ ඉලක්කය විය යුත්තේ හැමදෙනාගේම අනිත්‍ය කියන ලක්ෂණය ඊළඟට දුක්ඛ ලක්ෂණය ඊළඟට අනාත්ම ලක්ෂණය මේක දුකක් නම් දුක් සහිත දෙයක් නම් සැපයක් මෙතන ඇත්ත වශයෙන්ම නැත්නම් ඒක මමය මගේ කියලා ආඩම්බරෙන් කියන්නේ කොහොමද මගේ වශයෙන් පවත්ව ගන්න බැරි නිසා තමයි මේක බිඳලා යන්නේ මගේ කියලා කියන්න පුළුවන් නම් මට ඕන හැටියට පවතින්න ඕනේ නමුත් මේක ඒ විදිහේ දෙයක් නෙවෙයි. අපි නොහිතු ආකාරයට නොහිතු මොහොතක අපි පතන දේවල්, අපි අල්ලගෙන ඉන්න දේවල්, අයත් කරගෙන ඉන්න දේවල් වෙනස් වෙලා, බිඳිලා, විනාශ වෙලා යනවා, වෙන් වෙලා යනවා. අන්න ඒ විදිහේ ස්වභාවයක් මේ සංසාරයේ තිබෙනවා. මේ ස්වභාවයෙන් මුනි ප්‍රත්‍යක්ෂ කරගත්තා නැත්නම් තමයි අර බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළ සබ්බ සංඛාර සමත කියලා කියන සියලු සංස්කාරයන්ගේ සංසින්දීම කියලා කියන ඒ උතුම් නිවන් සැපත ලබන්නේ. නිවීම, නිබ්බාන කියලා කියන්නේ නිවීමයි. මේ මුළු මහත් ලෝකයේම මුළු මහත් සංසාරයේම තියෙන දැවීමක්. ඊටම් පුදුම අන්දමින් ඇතුළතත් පිටතත් දැවෙනවා ලෝකයේ. බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරලා තිබෙනවා. මානින්න මේ හැම එකක්ම ගිනිගෙන දැවෙන්නවා කියලා. රසකනාසය ආදී මේ හැම එකක්ම ගිනිගෙන දැවෙනවා කියලා. ඒ විදිහේ දැවීම් රාශියක් තුලයි ලෝකයා සිටින්නේ. බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළ ධර්මය තුලින් උන්වහන්සේ මේ දැවීම් වලින් මිදලා උතුම් වූ ඒ නිබ්බාන කියලා කියන නිවීමට මාර්ගය පෙන්වුම් කරලා තියෙනවා. ඒ ප්‍රතිපත්ති මාර්ගය බුද්ධ දේශනාව කියලා කියන්නේ. ඒ හරය තමයි ඒ ප්‍රතිපත්තියේ යෙදීම. අන්න ඒක නිසා මේ පින්නතුන් අද මේ වටිනා පොයේ දවසේ ආදී වස්නක ශීලය කියලා කියන වටිනා ශීලයක් සමාදන් වෙනවා. ඊටත් වඩා වටිනා ශීල සමාදන් වුණු පින්නතුන් ඉන්නවා මෙතන. ඒ කොයි ආකාරයෙන් නමුත් කය වචනේ හික්මවාගෙන මේ අවස්ථාවේ බුදු දේශනාවට අදාළ ධර්ම කාරණා කීපයකට දැන් කන් දුන්නා. මේ තුලින් මේ අපි ඉදිරිපත් කළ උපමා හෝ අනිකුත් මේ නිදර්ශන ආශ්‍රයෙන් මේ පින්නතුන් තම තමන්ගේ දිනදා ජීවිතයට අවශ්‍ය ප්‍රායෝගික ටික පමණක් ලං කරගත්තත් ඇති මේ හැම එකක්ම නැත ඊළඟට වැදගත් දේ තමයි එදිනදා ජීවිතේ මේක අත්හදා බැලීමට කරන දෙයක් හැටියට නොවේ තමන්ගේ ජීවිත රටාවට එක් කරගෙන දිනචරියාවට එක් කරගෙන දවසේ සුළු වෙලාවක් හරි මේ භාවනා මානසිකාරයට වෙන් කරගෙන විනාඩි කිහිපයක් හරි ඊළඟට පුළුවන් නම් නිවාඩු ඇති අවස්ථාවක එහෙම නැත්නම් නිවාඩු දාලා හරි මේ වාට යොමු වෙලා මේ දීර්ඝ කාලයක් සංසාරේ ප්‍රමාදයට වැටීම නිසා තැහැරුණ ඊටම වැදගත් කාර්යය වන සංසාර විමුක්තිය නිර්වාණ අවබෝධය කියන උතුම් කාර්යයට කෘත්‍යයට පරමාර්ථයට තමන්ගේ ජීවිතය යොදනවා ඇති කියලා මම බලාපොරොත්තු වෙනවා. එතකොට මේ වෙලාවේ මේ ධර්මදේශනා අවස්ථාව තුළ මේ පින්නතුන්ගේ සිත් තුළ නිවනට උපකාර වන වටිනා ධර්ම කීපයක් දැන්පත් වුණා කියලා අපි හිතනවා. ශ්‍රද්ධාවෙන් තමයි මේකට සමන් දෙන්නේ. ශ්‍රද්ධාව ඊටාම වටිනා ගුණයක් කොයිතරම්ද කියතොත් බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරලා තියෙනවා නිවනට උපකාර වන ඉන්ද්‍රිය ධර්මයක් හැටියටත් මේ ශ්‍රද්ධාව, ඒ වගේම වීරිය, සතිය කියලා කියන සිහිය, සමාධිය, ප්‍රඥාව මේවා යම් කිසි ප්‍රමාණයකට ඇති කරගන්න මේ ධර්ම දේශනාව පිළිබඳව මෙහි කරමින් කන් දීමින් මේ පින්නතුන්ට ශක්තිය ලැබුණා කියලා අපි හිතනවා. ඒ නිසාද දවසේ ධර්මාශ්‍රවණ මේ ආනිශංස හැටියට සලකන තමන්ට ලැබුණ මේ ශක්තියෙන් මේ වාට පිරිසුදු හිත යෙදීමෙන් කය වචන යොමු කිරීමෙන් යම් කුසල චේතනා රාශියක් ඇති වුණා නම් ඒ හැම කුසලයක්ම අපි දැන් මේ පින් බලාපොරොත්තු වන පින් කැමැති අයට බෙදා දෙමු. ධර්මදේශනාමය ධර්මශ්‍රවණමය වශයෙන් අපි යම් ප්‍රණීත කුසල සම්භාරයක් රැස් කරගත්ත නම් මේ අවස්ථාව තුළ ඒ කුසල සම්භාරයේ ශාසන ආරක්ෂක දිව්‍ය බ්‍රහ්ම මණ්ඩලයක් විශේෂයෙන්ම මේ ස්ථානයේ අධිග්‍රහිත දෙවි දේවතාවුන් හැම කෙනෙක්මත් අනුමෝදන් වෙත්වා තම තමන්ගේ ප්‍රාර්ථනා පරිදි යම් කිසි බෝධියකින් උතුම් අම්මා මහ නිවන සාක්ෂාත් කරගනිත්වා ශාසනයටත් අපට ආරක්ෂාව සලසත්වා කියන ප්‍රාර්ථනාව ඇති කරගන්නට ඕන. ඒ වගේම තම තමන්ගේ ඥාතිනුත් ඇතුළු අවචී සිට අකනිට දක්වා වූ යම් තාක්ෂත් සමූහයක් පින් කැමැතිව නිවන් කැමැතිව සිටිත් නම් ඒ හැම දිනෙකමත් මේ උතුම් වූ කුසල අනුමෝදන් වී හැකිතාකින් මනි ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් අමා මහ නිවන් ප්‍රාක්ෂාත් කරගන්නවා කියන ප්‍රාර්ථනාවෙන් මේ ගාථාගේ අපෙන් දෙන්නේ තාවතා චම්හි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධා සබ්බේ දේවානුමෝදිත්වා බුද්ධන්තු අමතං පදං ආකාශට්ඨා චුම්මාට්ඨා දේවානාගා මහින්දකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං වාකාසට්ඨා ච බුම්මාට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සංඝං ආකාශට්ඨා ච බුම්මාට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරං ඉමිනා පුඤ්ඤකම්මේන මාමී බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය මිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමෝ තතං සමාගමෝ තු යාව නිබ්බානිපත්තිය ඉම්මා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමෝ තතං සමාගමෝ තු යාව නිබ්බානිපත්තිය දුක්ඛප්පත්තාග නිදුක්ඛා භයප්පත්තාග නිබ්බා සෝකප්පත්තාග නිසෝකා හොන්තු සම්පේරි පානිනෝ දුක්ඛප්පත්තාග නිදුක්ඛා භයප්පත්තාග නිබ්බා සෝකබ්බතායෙන් සෝකා හොන්තු සබ්බේ විමානිනෝ දුක්ඛප්පතායෙන් දුක්ඛා භයප්පතායෙන් භය සෝකප්පතායෙන් සෝකා හොන්තු සබ්බේ විපානිනෝ සබ්බීතියෝ විවජන්තු සම්බරෝගෝ විනාශ මාතේ භවත්වන්තරායෝ සුඛේ දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවත සබ්බ බුද්ධානුභාවේන සදාගොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවත සබ්බ ධම්මානුභාවේන සදාසුත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ ජීව සබ්බ සංඝානුභාවේන සදාසුත්ති භවන්තු තේ අභිවාදන සීලිස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවචේ අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු ශ්‍රද්ධාවන්ත පින්වතුනි මෙම ධර්මදේශනාව නොමිලයේ පින්වතුන් අතරට පත් කිරීම අපගේ මූලික බලාපොරොත්තුවයි පින්වතුන් දැන් සවන් දුන් මෙම දේශනය නොමිලයේ වැඩි පිරිසකට ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසා දීමෙන් ධර්ම දානමය කුසල් රැස්කර ගන්නා මෙන් ශාසනාලයෙන් ඉල්ලා සිටිමු. ඔබ සැමට තෙරුවන් සරණයි.